අවසරයි ශීල දිනාටම තෙරුවන් සරණයි අපේ අපි මේ වෙලාව වෙන් කරගෙන තියෙන ධර්ම දවසේ වැඩසටහනේ ධර්ම සාකච්ඡාව සඳහා නැත්නම් ප්‍රශ්න පිළිතුරු වැඩපිළිවෙලක් සඳහා ඒ සඳහා ලිඛිත ප්‍රශ්න තියෙනවා. ඒ අනුව අපි ඉදිරියට යමු. ඒ අතර වාරදී කාට හරි මතක් කරන්න තියෙනවා නම් මේ අතර වාරදී ප්‍රශ්න හෝ ප්‍රකාශන ඉදිරිපත් කරන විදිහට මම කරුණාවෙන් මතක් කරනවා. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී දකුණු වම යනුවෙන් පාදයේ දමින් රළු මුරුදු ස්පර්ශ හඳුනා සිහිය පවත්වා ගන්න අතරතුර පාදයේ වැලිමත් තෙරපෙන ශබ්දයට කනවුරු කරමින් සිත විසිරියම් වැලකී සුසුසයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඒ කියන්නේ පය තැබීම සම්බන්ධ තියෙන හැම ලක්ෂණයක්ම හැම ස්වභාවික දෙයක්ම අපිට මේ භාවනාවේ හිත පිහිටුවා ගැනීම සඳහා උදව් කරන්න පුළුවන්. ඒ උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ පාදේ වැලි මත තෙරපෙන කොට වැල්ලේ තියෙන රළු මුතු ස්පර්ශය නැත්නම් සක්ම මේ ලනුපැදුරේ දින ලනුපැදුරේ තියෙන රළු මුතු ස්පර්ශය නැත්නම් පාදයේ තියෙන රළු මුතු ස්පර්ශය එහෙම නැත්නම් ඒකේ තියෙන සද්ද එහෙම නැත්නම් මේ පතුලේ පය ගැටෙනකොට ඇතිවෙන මේ කම්පනය වලලු කර මේ මේ මොකද්ද මේ මණික් කටුව ධනහිස උඩට පැතිරෙන හැටි මේ සෑම දෙයක්ම හිතලුවක් හිතමනාවක් නෙවෙයි නං ඒක හැම දෙයක්ම ස්වභාවික ඒවට කියන්නේ ස්වභාව ලක්ෂණ කියලා ස්වභාවික ලක්ෂණ ඒ සෑම දෙයක්ම පාවිච්චි කරන්නත් පුළුවන් ඒ කියන්නේ පාවිච්චි කරනවා කියන එක නෙවෙයි වඩා උනන්දු වෙන්න ඕනේ ඒක පුළුවන් තරම් උකහා ගන්න උත්සාහ කරන්න ඕනේ එතකොට අරමුණේ නිමක් වෙනවා ඒ නිසා ඒක මේ වැරද්දක් නෙවෙයි හොඳ ලකුණක් කියලා කියන්න පුළුවන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නාවක භාවනා යෝගියෙකු පැයකමාරකට වඩා සමාධිගත වී සිටීම සුදුසුද මේ වගේ වෙලාවල් වුණනම් ඒකෙති කොහොමක ප්‍රශ්නයක් වෙන්නේ නමුත් අර මේ සමහර වෙලාවල් වල තියෙනවා සමාධියට තද ඇලෙන ගතියක් ගාක් මේ ඇලීසෙප් ගත කරන වෙලාවේදී කඩා ගන්න බැරුව යනවා ඒ තරම්ම මේ කාන්දා ශක්තියක් එනවා. අන්න ඒ වෙලාවට කියනවා භාවනාව විහිං භාවනාව නතර කර ගන්න පරිසරය යන විදිහට යනවා නම් ඒක පුනන්දු කරවන්න එපා කඩන්න ඕනේ. අදිෂ්ඨාන කරලා කඩලා නැවත මුලින් ඉඳලා යන්න ඕන නිසා අර ආනාපාන සති භාවනාව එක කියලා අපි ලොකු සංසලීපකේ කියලා තිබුණා නවකයා එක වතාවකට පැයකමකට වඩා යන්න එපා සාමාන්‍ය පැයත් එකමාරක් අතර නැතර කරන්නයි කියලා. නමුත් ඒකේ තියෙන එච්චරම තද්ද බල කරුකටයුතු නීතියක් නැහැ. හොඳට එවැනි බාධාවක් එවැනි විකෘති භාවයක් නැතුව තියෙනවනම් ගියාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. බාහනා වඩමින් අනුක්ලේශ 100% දුරු කරන තෙක් ප්‍රභාසර සිත මතුවෙන්න පටන් ගන්නෙ නැද්ද? අනුක්ලේශ තරමක් අඩු කරාම ප්‍රභාසර සිත යන්තමින්වත් නැතුවේද? එලෙස සිටි බව දැනගන්නේ කෙසේද? කරුණාවෙන් පහදා දෙන්න. මේකෙදි වෙලා තියෙන්නේ මේ හිතලුවක් එක වැඩ කරන්නේ. අනුක්ලේශ කියලා જાතියක් ඇත්තෙත් නැහැ. උපක්ලේශ කියලා ඒවට කියන්නේ. ඉතින් එතකොට මේ උපක්ලේශ තියෙනවා නම් හිතේ සමාධිය අඩුයි. සමාධිය තියෙනකොට ප්‍රභාසරේ මතුවෙනවා. නමුත් ප්‍රභාසර නොවි සමාධිගත වෙන්න ඕන තරම් පුළුවන්. ප්‍රභාසර වීම අත්‍යවශ්‍ය ලක්ෂණයක් නෙවෙයි. එතකොට උපක්ලේශ තරමක් අඩු කරාම ප්‍රබාසර සිටි අන්තිමින්වත් මතුවේද කියලා. ඉතින් මේ එහෙමත් වෙන්න පුළුවන්. එතකොට එහෙම එලෙස යාන්ත්‍රමින් සිදුවලා තියෙනවද බව දැනගන්නේ කොහොමද කියන්නේ? දැනගන්නේ Tamanට තේරෙනවා ප්‍රබාසර. එච්චරයි. වෙන කොහොමද ආයේ වෙන චීන කන්නඩේ දාලා බලන්න කියලා. ප්‍රශ්නේ නගලා තියෙන්නේ මේ මනෝමූලම தত্ত্বකි. ඒක ඇති වෙච්චාම ළඟ ඉන්න කෙනාට තේරෙනවද කියලා වගේ අහනවා වෙන්නේ. එහෙම තේරෙන්නේ නැහැ. තේරෙන කියන්නේ යාට තේනවා ප්‍රභාසර හිත මේ ඒක නිසා ප්‍රභාසර හිත අනිවාර්ය ලක්ෂණයක් විදිහට ගණ්ඩත් එපයි කියනවා. එහෙම නෙමෙයි අටුවාව ඒ නිසාම මේ විසුද්ධි මාර්ගය දක්වලා තියෙනවා සමහර රාවට කපුවට වගේ කළු ලපත් මතු වෙන්න පුළුවන් කියලා සුදු නිවිතරක්ම නෙමෙයි. ඒ වෙලාවේ හැටියට තියෙන සංඥාවේ හැටියට සමාධිගත වෙනකොට එන සංඥාව මේ එකක්ම ඉල්ලන්නත් එපා. ඉල්ලපු දේ නොලැබුණයි කියලා කනකාට වෙන්නත් එපා. ඒ පබසර මිදම් බික්කවේ චිත්තං කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනකොට කියන්නේ නික්ලේශී හිත. භවංගසිත කියන එක පොතේ නෑ. ඒ අභිධර්ම කට්ටියයි අටුවාවේ සඳහන් කරගෙන තියෙනවා. මේ එහෙම එහෙම එකක් ඇත්තේ නෑ. භවග්ගසිත කියලා එකක් මේ මේකේ සඳහන් කරලා තියෙනවා භවග්ගහිත කියලා කියන්නේ නේව සංඥා නා සංඥායතනෙ දක්වාම භව සංඥාවේ කෙලවර නොගිය හිත. එහෙම නැත්නම් විඥාන ස්රෝත කියන වචනේ සඳහන් වෙලා තියෙනවා විඥානීය ගලණය. ඉතින් ඊට පස්සේ තමයි ඔය භවංග කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ ඒ භවංග කියන වචනය නැතුව තමයි ත්‍රිපිටක කියන්නේ. අභිධර්මේ නම් භවංග කියන්නේ ප්‍රතිසන්සිතේ නැවත උපදීම කියලා. ආ භවංග සිත කියන්නේ භවංග සිත භවංග සිත කියන්නේ ප්‍රතිසන්දිසිත ඊට පස්සේ ඒ වගේම සිත් පෙළියක් එනවා හිත පිටියෙන් ඉස්සෙල්ලා. ඒ අවස්ථාව තමයි භවන් කියන්නේ ඒක අපි තද නින්දට ගියාම ඒ එහෙම එනවා කියලා කියනවා. ඔය ඒක තමයි කියනවා මේ චිත්ත විචය දුවන්නේ නැති වෙලාවේ හිත එතනයි තියෙන්නේ. මරණය දක්වාම ඒක දිගට පවතිනවා. ඒක තමයි canvas එක කියලා පෙන්නේ. චිත්‍රය අඳින canvas එක විදිහට. ඒ කියන්නේ ඒකේ නිත්‍ය භාවයක් පෙන්වනවා ඔය කියන කතාවේ. ඒ ඒ භවංග කියන හිත හැම එකටම පදනම් වෙනවයි කියලා. ඒ වුණාට විඥාන ස්රෝතය ගැන වගේ කතා කරනකොට එහෙම ස්ථිරව පවතින මොනම දෙයක්වත් භවයේ හොයන්න බෑ. ස්ථිර නෑ ඒකත්. නැති වුණාට භවංග හිතමයි නැවත මතුවේ. ඒක හිතමයි. ඒ කියන්නේ ඒකේ මේ අවිපරීත භාවයක්. එහෙම නැත්නම් කියනවා නම් මේ වෙනස් වෙන්නේ නැතුව, ක්ෂය වෙන්නේ නැතුව, වැය වෙන්නේ නැතුව දිගට පවතින ගතියක් වෙනවා. හිතක් නැහැ කියන එක. හිතක් නැහැ. විඥානයක් නැහැ. විඥානේ දිය වෙලා ගියා. බවක් නැත්තේම නැති එකයි. මොනවාක් අද කෙලෙස් හරි තියෙන බේස් එකක් නැහැ. පදනමක් නැහැ. ඒක ඒක ප්‍රභාසර කිව්වට ඒක ඒක වෙන පැත්තකින් කිය හැකි මේ මේ මයික් එක ගැන ටිකක් මතක් කරන්න පුළුවන් නම් හොඳයි නැත්නම් අරුණ නෑ සාකච්ඡාවක් කරනකොට ඉතින් සක්‍රීය සම්බන්ධයෙන්කොට මයික් එක කොන් වෙනවා නෑ කොහොම හරි ප්‍රභාසර කියන එක සම්බන්ධ කරලා තියෙන්නේ මේ හැම එකම සම්බන්ධ වෙලා තියෙන පදනම රොක් බෙඩ් එකේ එහෙම නැත්නම් මේ කැන්වස් එක වගේ පෙන්ලා තියලා තියෙනවා. නමුත් ඒක එහෙම එකක් ත්‍රිපිටකයේ සඳහන් වෙලා නැහැ. කිට්ටුවේ යන්නේ ටික තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රභාසර හිත ගැන කියනකොට පේන්න තියෙන්නේ ඒක උප්පත්තියේදී ඇති වෙලා ඒ පුද්ගලයාට කිසිම පාලනයකක් නැහැ. මරණකොට දක්වාම ඒක තියෙනවා කියලා. ඒකම නැවත නැවත මතුවෙමින් යනවා. ඒක උඩ තමයි අනික් චිත්ත විද්‍යාවන චිත්ත විද්‍ය නැති වෙලාවේ අපි ඉන්න ප්‍රබාස මේ භවංග හිතේ. ඒ වගේම තද බල නින්දර ගියාමත් තියෙන භවංග හිතේ කියලා ඒ අභිධර්ම විස්තර කරනකොට අටුවා විස්තර කරලා තියෙනවා. ඉතින් ඒක ඒ අභිධර්ම අටුවා ක්‍රම විස්තර කරන යනකොට ඒ කෑල්ල නැතුව ඊටු ටික අභිධර්ම විස්තර කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය අංගයක්. නමුත් ත්‍රිපිටකයේදී එහෙම ස්ථිර සාරව පවතින මොනම දෙයකවත් පිටක් බුදුහාමුදුරුවෝ පතලා නැහැ. හැමදේම ක්ෂය වෙන සුළුයි, වැය වෙන සුළුයි, විපරිණාමයටපත් වෙන සුළුයි කියලා කියලා තියෙනවා. එතකොට හිත වුණත් විඥානය වුණත් මේ අවබෝධය ලැබෙන වෙලාවේදී අවිඥානික தത്വයට එහෙම නැත්නම් විඥානයේ අනිදස්සන தത്വයටපත් වෙනවා. අනිදස්සන විඥානේ පබස්සරයි කියලා කියනවා. විඥානං අනිදසරං නිබ්බාණං සබ්බතෝ පබං යත් ආපෝත චේ ආපෝච තේජෝත තේජෝච වායෝ නගාදති කියලා ඒක හිතක් ගැන බුදුහාමුදුර සඳහන් කරනවා නිවන ගැන විඥානයේ අනිදස්සර වෙනවා හැම පැත්තෙම ප්‍රභාසර වූ තනක් කියනවා ඒක වට වියාපෝ තේජෝ හොයන්නත් බෑ ඉරහඳත් නෑ හරි වැරදිත් නෑ දිගත් නෑ කොටත් නෑ කියලා විස්තරයක් කරනවා ඉතින් ඒක විස්තර කරනකොට මේ ඒ ප්‍රභාසරය කියලා කියන්නේ අටුවාව අපහසුකටපත් වෙනවා. එතන කියන්නේ ගියාම පපස් පපස්සර කියලා එයා හදා ගන්නා වචනය පබස්සර නෙමෙයි පප කියලා කියන්නේ විලකටය විලට බැසගත්තා වගේ කියන එක කියන. ඉතින් ඒක අපේ ඔය නිවෙන නිවීම දේශනා කරනකොට කටුකුරුන් දේ ස්වාමීන් වහන්සේ මතක් කරුවා පබ කියන වචනේ පප්ප කියලා වචෙන්ට හරවන්න පුළුවන් කම නැහැ. පබස්සර කියලා කියන්නේ මෙතන ප්‍රභාස්වරයි කියලා කියන්නේ කෙලස් නැහැ කියන අදහස. නැත්තම් සුදු පාට හෝ දිලිසෙන සුළු කියන අදහස තමයි සාමාන්‍ය ගැලෙන්නේ. එහෙම එකක් නෙවෙයි මෙතන මතක් කරන් මතු කරන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම මේ මූලධර්ම අතර වාදයකට පෙළඹෙනවා මිසක් භාවනා කරනකොට එච්චර මේකෙන් ගන්න ගැම්මක් නැහැ. භාවනා කරන කෙනාට එච්චර ඒකෙන් ගන්න මේ ආදර්ශයක් ඇත්තේ නැහැ. පබස්තර කියන එක හඳ එළිය වගේ කියලා සමහර පොත්වල කියනවා. තියෙනකොට බුදුහාමුදුරුවෝ එක පොතක්වත් තියලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ කිසිම පොතක් කියන්නේ නැහැ. නිසා කිසිම තැනක බුදුහාමුදුරන්ට වරදින්න බෑ. ඔක්කොමලා ලියලා තියෙන්නේ පස්සේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ වචිනා ගැඹුරු දේවල් සහිත මේ මුළු ත්‍රිපිටකයේ අයිති පොත්වලට අයිතිවාසිකම් පැවරිලත් නැහැ. හිමිකම් ඇවිදිලා නැහැ. ඕන කෙනෙකුට ගන්න පුළුවන්. අනිත් ඕන කුණුහරප් පොතක හිමිකම් අවුරලා තියෙනවා. කාටවත් ගන්න බෑ. බුදුරජාණන්සේ ඔක්කොම දීලා තියෙනවා. හිමික මොකොත් නැහැ. හැබැයි එකක්වත් බුදුහාමුදුරුවෝ ලියලත් නැහැ. එචා පොත්වල තියෙන මේ වගේ ප්‍රමාණි දැනගෙන ගන්න අපිට ප්‍රෝජනේ සලකන ටික ගන්නවා මිස ඒ පොත්වල තියෙන ඔක්කොමලා අවබෝධ කරපු ඇත්තෝය එහෙම නැත්නම් මේ සරතෝ භද්‍රහි කියලා ගන්න නරක. ඒක සඳහා මේ කියනකොට කියනවා ඔය අටුවාචාරින් වහන්සේ විශාල වශයෙන්ම අපි සඳහන් කරන බුද්ධකෝ සාචාරින් වහන්සේ අඩු ගානේ පළවෙනි ධ්‍යානයවත් ලබා ගත්ත බවක් කියලා නෑ. මාර්ගඵලයක් තබා. මෙච්චර මේසා විශාල දැනුමක් ගැන කතා කරාට කිසිම ප්‍රත්‍යක්ෂයක් අතු නෙමෙයි කතා කරන්නේ. ඒ ඔක්කොම එක එකනා කරපු දේවල් එකතු කිරීමේ දක්ෂකමක් තිබිලා තියෙනවා. ඒ නිසා ඒක ප්‍රමාණ කරන ග්‍රන්ථයක් විදිහට ගන්නවද නැද්ද කියන එක අපේ යුතුයකමක්. අපිට ඉඩ තියෙනවා ඒකද ප්‍රමාණ කිරීමට ගන්නෙ නැද්ද කියලා. ගන්නවද නැද්ද කියලා. නමුත් බුද්ධඝෝසාචාර්ය වහන්සේ සඳහන් කළ තියෙනවා එවකට ලංකාවේ හොඳටම භාවනා කරන විශාල පිරිස සිටියා. ඒගොල්ලන්ගේ තොරතුරු මම එකතු කරුවා. මධ්‍යස්තව ඒ නිසා මේක මගේ දෙයක් නෙමෙයි. ඒ නිසා අපිට ඒක ප්‍රමාණකන්තයක් විතර ගන්න බෑ. අපි ගන්න පුළුවන් පැහැදිලිවම ත්‍රිපිටකේ නම ත්‍රිපිටකේ අපි අහන කිසිම ප්‍රශ්නයකට දීර්ඝ පිළිතුරු නැහැ. නිකන් කෙටි 60 සැකිල්ල විතරක් තියෙනවා. ඒ නිසා අපිට දැනගන්න ඕනේ පසු පසු කාලීනයේ අටුවාචාර්ය වහන්සේලා හෝ අපේ ආචාර්යවරු හෝ නැත්නම් අපි මේ කතා කරන දේවල් වල ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න එකයි අපිට තියෙන්නේ. ප්‍රමාණකරණයට ගත්ත ගමන් ඒක ඒ ඒ ප්‍රමාණ කිරීම අනුව අපි අහුවෙනවා. ඒ මොකද හැම එකක්ම යම් යම් නිවනම නෙවෙයි සමහරලාට අරමුණු කරලා දේශනා කරලා තියෙන කතා කරලා තියෙන වෙන වෙන ලාමක ආශාවල් වෙනුවෙන් ලිවිච්ච පොත් කොච්චර දෝ තියෙනවා. ඉතින් එතකොට ඒ පොත කියවලා ඒක ගත්තොත් යන්නේ ඒ ලාමක ආශාවට. ඉතින් ඒ නිසා ඒක එක එකනට එක එකනට ස්වාධීන තීන්දුවක් කියන පැත්තටයි මම කැමති වෙන්නේ ඔක්කොම එකම පොතක් ප්‍රමාණ කරන යන්නෙත් නෑ ඒක වෙන්නෙත් නෑ ලෝකේ කවදාකවත් අපි එක මේ විවෘතව තියාගන්න ඕනේ මේ ප්‍රශ්නේ භාවනාවට අදාළ නොවන ප්‍රශ්නයක සමාවන්න මම මෙතෙක් කළ දාන සීල භාවනාදී පින්කම් සියල්ල පින්පොතක සටහන් කර ඇත දානය ගැන සටහන් කර නැවතේ නැවතේ ඒ පිළිබඳව සීපත් කිරීම නුසුදුසුද නැවත නැවත ඒ පිළිබඳව සීපත් කිරීම ඇලීමක්ද මතක් කිරීම අතහැරීමට බාධාවත්ද පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි මේකෙන් පුළුවන් අපිට වාසියක් ගන්න එම කරලා තියෙනවා අපිට පුළුවන් මේ සිහිපත් කිරීම කියන දේ හිතට පුහුණු කරන්න අපි කරපු හොඳ වැඩ සිහිපත් කරනවා සිහිපත් කරනවා කියලා කියන්නේ සතිය පිහිටුණා කියන එක තමයි ඒ නිසා මේ දානීය සිහිපත් කිරීම වෙනුවට සීලය සිහිපත් කිරීම වඩා හොඳයි කියන එක විතරයි කියන්නේ සීලය සිහිපත් කිරීමට වැඩිය සමාධිය සිහිපත් කිරීම හොඳයි සමාධිය සිහිපත් කිරීමට වැඩිය විපස්සනා සිහිපත් කිරීම හොඳයි. එච්චරයි. ඒ නිසා සිහිපත් කිරීම හොඳයි. නමුත් සිහිපත් කරනකොට සිහිපත් කරන්න ඕනේ උත්තරම දේ. ඒ වෙනුවට උත්තරම දේ තියේදී ලාමක දේ සිහිපත් කරන එකට අසප්පුරුෂ ගතියක් කියලා කියනවා. එහෙම නැත්නම් මේ ඔව් ආ ඒකට බුදුරජාණන් පාවිච්චි කරන්නේ අරතිය කියන වචනේ. අධිකුසලයේ තිබේදී ලාමක කුසල් ගැන කල්පනා කරන එකට කියන්නේ අරතිය කියලා. ඒක නිසා භාවනාරාමතාවේ නැති කෙනා භාවනා රතිය නැති කෙනා ඔය ඊගාවට දෙන එක කල්පනා කර කර ඉනවා. ඒක අපේ හිතේ තියෙන මාර බලවේගයක්. අපි බලන්න ඕනේ නිතරම අධි කුසලයට සමාදන් වෙලා ලාමක කුසලයේ අමතක කරන්න. එතකොට තමයි අපි ඉස්සරහ ඉස්සරහට තල්ලු වෙන්නේ. ඒ නිසා මේක මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන හොඳ වැඩක් දානේ හොරකම් කරනවට වඩා හොඳයි. දානෙට වැඩිය හොඳ දෙයක් තියෙනවා. සීලෙ සීලට වැඩිය හොඳ දෙයක් තියෙනවා. සමාධිය සමාධියට වැඩිය හොඳ දෙයක් තියෙනවා. ප්‍රඥාව. ඉතින් ඒ නිසා දාණයෙන් පටන් ගත්තට පස්සේ එතන නතර වෙන්න එපා. එතන නතර වෙච්චාම මේ පල්වීමක්, ටැග් ගැහිල්ලක්, මෙට්ටයිවීමක් වෙනවා. ඒක නොවෙන්නයි බුද්ධ ශාසනයෙන් අපි වැඩ කරගන්නේ. ඊගාවට තියෙන එක යනවා. ඒකට ගොඩ වෙලා පඩිපෙළට යනකොට එක පඩියකට ගොඩ වෙච්චාම ඊගාව පඩිය පේනවනම් එතන නතර වුණොත් නතර වුණා. ඊගාව පඩියට ගොඩ වෙනකොට තව පඩියක් පේනවා. දිගට දිගට දිගට දිගට ගෙනියන එකට තමයි මේ උපනයනය කියන්නේ. එහෙම නැත්නම් ආනුපුබ්බි ප්‍රතිපදාව කියන්නේ එහෙම නැත්නම් අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා කියලා ඉස්සරහට යනවා. ඒ නිසා මේක පටන් ගන්න තියෙනවා. තව ඉස්සරහට යන එකයි තියෙන්නේ. එතම අර මේ ඇලි ඇලෙන්නේ නැතුව සිතන්නේ කොහොමද? ඇලෙන්නේ නැතුව ඉන්න ඊගාව එකට යන්න ලෑස්ති වෙන්න ඕනේ. නැත්නම් ඉතින් ඇල්ල තමයි. හිතාගත්තත් නැතත් ඊගාවකට හොඳ එක තියෙද්දිත් ඒකට යන්න බැරි නම් ඉතින් මේක ඇල්ල තමයි. ඒ වෙනුවට අපි හැම වෙලාවෙම ඊගාව අභියෝගය ඉදිරිපත් කරන්න ඕනේ හිතට. ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි එකක් yogi got shaken out of meditation uh, because of external disturbances and react in an fierce way. Yesterday, at the interview, you told me, Bante, that uh, that is because being still on the samadhi level and not at the vipassana level. Yet did I understood this right? Uh, could you please go, go a bit more into the detail about this? Thank you. Uh, I, I, really do not uh, discriminate uh, the Vipassana Samadhi or Samatha Samadhi in this, uh, with, the, with respect to this incident. Uh, both can uh, can be disturbed and uh, distracted, samatha and vipassana both. Samatha samadhi the yogi must understand sappaya karunu, that means conducive conditions. If the situation is distracting like that, yogi has to avoid and go to a place where there is no such a distraction. That is called uh, facilitating with the uh, conducive conditions. Vipassana samadhi, that is also used as much as possible, otherwise uh, when the distractions and disturbance become very prominent and very uh, conspicuous, you take that as at the object rather than the meditation object and then see the beginning, the middle and the end. But when the such that kind of a shaking happens, you can see only the end. You can't see the middle, you can't see the beginning. So if it is again and again happening, you have to thank that particular person, he or she gives the chance to see the beginning and the middle also. That is the way we put into the vipassana. But if samatha way, it says always you have to avoid that situation and go for the conducive condition, sappaya karunu. Uh, Venerable sir, you explain that uh, knowing raga is in mind is called dhammanupassana. I always thought this is cittanupassana. Uh, is there a different in terms of practice? Uh, both you have to say. In the chittanupassana also, uh, මහග්ගතං චිත්තං අමහග්ගතං චිත්තං එින්ද ධර්මානුපස්සනවසෝ නීවරණස් වෙන්නේවද කාමච්ඡන්ද නීවරණ is concerned ජේ සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝච පජානාති precisely understand what kind of uh, nivarana is pervading in the mind uh, prevalent in the mind and then and there you understand it so it is the continuation of the same Chittanupassana, up to the, uh, the Dhammanupassana. Uh, so otherwise that all the defilements, something like Nivarana become Dhamma, or object of Dhamma. And uh, you take them as uh, object of meditation, uh, when and where it happens, not only uh, when it is present, when you go to Dhammanupassana, when it is absent, verily you know it is absent. And that is how you can understand uh, when and where it is sets in. From the mind where I, free of raga and again when, when the raga is going to come in as an as an entity. it is when it is setting in you are verily understand and when it is the middle you understand it is fading off you understand so therefore uh, in the dhammanupassana level you have chances for uh, chances to understand the beginning the middle and the end all, uh, but in the Chittanupasana, uh, it is not gone in such a detail. It's fairly, you start the business, uh, the mere recognition, with the Dhammanupasana you go to the, uh, that is the point where you develop the mastery, the beginning, the middle and the end. ඊගායක සිංහල ප්‍රශ්නයක් භාවනා වැඩසටහනට පැමිණීමෙන් දින කිහිපයකට පසු ලොකු පාළුවක් තනිකමක් වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට ගෙදරට කෝල් කරන්න හිතන නැත්නම් අනිකුත් භාවනා යෝගින් සමග කතා කරන්න හිතනවා. මේ අවස්ථාවට අයත්වන්නේ අදුක්කම සුඛේටද කාට කෙරුවත් අනුන්ට නම් දුකක් කියලා කිය හැකි. Tamanට අදුක්කම සුඛේද මොක සුඛේ වුණා කමන්නේ. අදුක්කම සුඛේද දුක්ඛ සත්‍යේද මේට මූණ දෙන්නේ කෙසේදයි විස්තරාත්මකව පහදා දෙනු මැනේ. හොඳ ප්‍රශ්නයක් කොහොම කරුවත් අවංකව ලියලා තියෙනවා. මුගේ දෙනෙක් ඒක කියන්නේ මොකද මේ මේ මේක දෝෂ දර්ශනයට ලක් වෙනවා. ඒ නමුත් අත්‍යවශ්‍යයෙන්ම වෙන දෙයක් තමයි භාවනා ගුරුවරු නිතරම මේකට තමයි බලාගෙන ඉන්නේ. මොකද සමහරෙකුට ඒක බලාපොරොත්තු නොවින විදිහට තද බල විදිහට වටනවා මේක බටහිර ලෝකේ තාමත්ම උග්‍රයි. ඒ මොකද ඒ ඇත්තෝ මේ අර කුමරු කුමරි සාපානුවේ හිටියේ. මෙතෙන් ඇවිල්ලා සාමාන්‍ය දේෙන් යපිලා පොදු බත් ඇලියක බත් කාලා එක පැදුරේ බුදියාගෙන ඉන්න ගියාම ඒක වෙන්නේ නැති හේතුව කියලා හිතනවා. හිතලිවල ඒව ඉල්ලනවා. එව්ව වෙනස් කරන්න හදනවා. නමුත් එව්ව වෙනස් කරත් මේ එන එක නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ එක්ක ගුරුවරයාගේ දෝෂය එක්ක මොනවා හරි දෝෂයකට හොයනවා. ප්‍රශ්නයක් කරගන්නෙත් නැහැ කියන්නෙත් නැහැ මොකද එයා හිතන එක පුද්ගලික වැඩක් කියලා. නමුත් ඒකදී ගුරුවරයා නිතර මතක් කරලා දෙන්න ඕනේ මේ මේ පාරේ යනකොට මෙන්න මෙහෙම යකෙක් එයි. එතකොට මෙන්න මේ අඟුරු කෑල්ලට පිඹලා දාපන්. මෙතෙන් යනට පෙරේතෙක් එයි. එතකොට මේ නූල දීපන් කියලා ওই සුරංගනා කතාවල ওই සෙල්ලම තමයි කියලා දීලා තියෙන්නේ. අපි ආසියා කරේ සුරංගනා කතාවල කියලා තියෙනවා මේ ගමනක් ගියා කුමාරෙක් බත් මුලක් බැඳගෙන එතකොට මෙහෙම මෙහෙම තිබුණා එතකොට මෙයා එනවයි කියලා තිබ්බා ආවා එතකොට ඒක දැම්මා ඒකෙන් අතර වුණා ඔය ඉස්සරහට එන්න තියෙන ගමන් ඒ දුෂ්කරතා පෙන්ලා දීලා තියෙනවා බටහිර ලෝකයේ එහෙම ඔය ඉන්දියානු කතා නැහැ ඒ ඔක්කොම ඉන්දියාවෙන් ගිය කතා විතරයි ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ඉව්වට බලාපොරොත්තු වෙන්නේ මේ තර්කයෙන්ම උත්තර දෙන්න හදන්නේ ඉතින් ඒ නිසා හරි වෙහෙසයි ඉතින් ඒ නිසා බටහිර ලෝකේ භාවනා මධ්‍යස්ථානයක් හදනවා නම් අපි මේ ඉන්න එක අම්බලමක් වගේ. ඒ තියෙන්න ඕන සියලුම පහසුකම්. ආය මොකක්වත් නැහැ කතා කරලා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා ගිහිල්ලා බලනකොට මේ චෝදනා කරනවා. අතිරේක පහසුකම් සහිතයි. ඒතියෙදිත් හරියන්නේ නැහැ. ඒතියෙදිත් මේ ප්‍රශ්නේ මතුවෙනවා. ඒක නිසා එතනදී මේ එකක් ක්ලාස් වෙලා යන්න ඕන අන්තිකේ ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්ති සූදානම් වෙලා සංසාරේ මේවට මූණ දීලා තියෙන ගති තියෙන කෙනාට පහසුයි. එහෙම නැත්නම් හුඟක් වෙලාට තනියම විඳවනවා. මේ හිතා ගන්න බැරුව මගේ ප්‍රශ්නයක් ආපුවම තියෙන ප්‍රධාන ලාභය තමයි කාටත් පොදුවේ තේරුම් ගන්න පුළුවන් මේ එක්කෙනෙක් කිව්වට හැම කෙනෙකුටම තියෙන එක. ආවේ නැත්නම් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙම දෙයක් ආවේ නැත්නම් ප්‍රශ්නයක්. ඒක නිසා අපි ඒක පොදුවේ සාකච්ඡා කරන්න ඕනේ. එතකොට මේ අහනවා මේ අදුක්කම සුඛයටද වැටෙන්නේ දුක්ඛ සත්‍යයටද කියලා. මේක තේරුම් ගත්තොත් අදුක්කම සුඛය කියන එක තේරුම් ගන්න පුළුවන්. මේක තේරුම් ගත්තේ නැත්නම් කවදාකවත් අදුක්කම සුඛයට යන්නේ නැහැ. මොකද මේ අදුක්කම සුඛේ මතුවෙනකොට තමයි එපා වීම ඇති වෙන්නේ. ඒක අවිද්‍යාවෙන් මුවා වුණාට පස්සේ. අවිද්‍යාව අයින් කරලා මේකට මුණ දෙනවා කියලා කියන්නේ දැනගෙන ගිහිල්ලා මේක එනවමයි මම මේක තරහෙන් තොරව බැලුවොත් කියලා බැලුවොත් පේන තියෙන්නේ මේකේ සැප දුක දෙක නැහැ. එහෙම නැත්නම් මේ එළවලුවක් නිකන් පතෝල වගේ. කිසි රසයක් නැහැ. කිසි ගුණයකුත් නැහැ. හැබැයි නරකයක්කුත් නැහැ. අනික් කෙලවල જાත් තියෙනවා බොහොම පෝෂ්‍ය පදාර්ථ තියෙනවා. නමුත් එක එක රෝගවලට කිපෙනවා. පතෝල වගේ දේක ඉතින් මේ කෑවයි කියලා මහ ලොකු දෙයක්වත් නැහැ. මන් දන්න ප්‍රසිද්ධම මහත්ෙක් ඉන්නවා අන්තිමම පොහසත්. හැබැයි බොහොම බුද්ධ ආගමනේ හරිය ලොකු ඇත්තන්ට මේ පාටි වලට ඕගනයිස් කරනලු බතුයි පතෝල හොද්දයි විතරලු මුළු දෙන්නේ. කොච්චර කවුරු ආවත් දෙන්නේ බතුයි පතලොද්දයි තමයි. ලෝක කඳවන්නේ ඔක්කොම ප්‍රධාන 아무තෝ ඇත්ත ඉතරලු කන්නේ. ඉතින් එතකොට අර පාටියකට යන මිනිස්සුන්ට කරපු නිග්‍රහයක් වගේ. මොකද පාටියට යන්නේ බඩපු බඩ බිරේක වෙන්න බේතෙන් බීලානේ. ගියාට පස්සේ හම්බෙන පතල් හොද්ද තමයි. හැබැයි මේ මහත්ය බොහොම ප්‍රතිපත්තිකරුක හොඳට යමක් කමක් තියෙන මිනිස්සේ ප්‍රතිපත්තියක් වශයෙන්ම කියලා තියෙන්නේ පතල් හොද්දයි බතයි තමයි. දාන දෙනකොටත් එයා දෙන්නේ ඇඹුල් කෙහකෙඩියයි තලගුලියයි විතරයි. එච්චරම තමයි. ආයේ මොනම විදියකින්වත් වෙන කැවිලි දෙන්නේ කොහොඳ නැහැ ආමතුරුන්ට මේ රාගේ පහළ වෙනවයි කියලා. ඒකත් අඩු කරලා තියෙනවා. හැබැයි කවුරුත් කිව්වට වෙනස් කරන්නේ. ඒ හැටි එහෙම තමයි. ඇයි ඒ වගේ තමයි අර භාවනා කරන්න කියලා ඉත පතලොද්දයි පතයි හම්බුණාට පස්සේ ඒකේ එතකොට කම්මැලි වෙනවා. ඒ කම්මැලි වෙන්නේ අර අපි පුරුදු වේදනා ටික පුරුදු විඳීම් ටිකෙන් පොඩ්ඩක් අපි ඈත්මත් වෙලා මැදට වැටෙනකොට ඉතින් ඒක ඒක ඇති හැටිය දැක ගන්න තියෙන වසාහෙලන ගතිය නිසා මුවා කරන ගතිය නිසා අන්ධකාර ගතිය නිසා නැත්නම් අවිද්‍යාව නිසා මේක අපිට පේන්නේ මේ නොරොස්නා සුළු ගතියක් ඒකාකාරී ගතියක් තනි වෙච්ච ගතියක් පාළු ගතියක් ඉතින් ඒක කිව්වොත් හෙලිකෙරුවොත් ලාභයි හෙලිකෙරුව නැතුව විඳින්න හිටියොත් සමහර වෙලාවට භාවනාවේ පාවෙනවා, ශාසනයේ පාවෙනවා, බුදු ධර්මයේ පාවෙනවා, බුදුහාමුදුරුවොත් පාවෙනවා, ගුරුහාමුදුරුවොත් පාවෙනවා, කෑමත් පාවෙනවා, නින්දත් පාවෙනවා. හරි වෙහෙසකටපත් වෙනවා. ඉතින් ඒක මේ එතකොට මුළු පද්ධතියම වගකීමට යනවා. එක්කෙනෙක් හරි එහෙම ඉන්නවනම් අනික් කට්ටිය ඒ භාවනා කණ්ඩායමටම වගකීමක් වෙනවා. ඒ පුද්ගලත් එක්ක මේ මේක අපිටත් වෙන දෙයක් ඔයාට විතරක් වෙච්ච එකක් නෙවෙයි. ඒක නිසා මේකෙදී අතකසා දාගෙන යන්නේ නැතුව අපි මේක මේ ධර්මයේ නැත්නම් භාවනාවේ එක අංගයක් කියලා දැනගන්නවා කියන්නේ. ඉතින් ඒක සඳහා සමහරුන්ට උග්‍රවම එනවා. උග්‍ර වෙනවා. එතකොට බේරන්න බෑ. ඉතින් ඒක නිසා අවසාන ප්‍රශ්නේ අහනවා මේ වගේ වෙලාවට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒකෙන් 50කටත් වැඩි ප්‍රමාණයක් ගුරුවරයවා කියමටයි යන්නේ. ඒක නිසා කමඨාන් සුද්ධ කරනකොට පුළුවන් තරම් කියනවා වෙච්ච දේවල් වල සාරාංශයක් කියන්නේ. පටන් ගන්නකොට හොඳ දේ කියලා වෙච්ච දේ සාරාංශයක් කියන්නේ කියලා ඒ අර ඒ සංයුත්තනිකය අටුවාවේ සඳහන් වෙනවා සිද්ධියක් මේ කැලේ තනියම ජීවත් වෙන වයසක ස්වාමීන් වහන්සේ නමක් ළඟට තරුණ භික්ෂුවක් ගමේ පින්න වාත බෙදපු කෙනෙක් වෙන්නේ ඒ ස්වාංශික ප්‍රතිපත්ති දැකලා පැවිදි වෙනවා. පැවිදිලා ටික කාලයක් ඉන්නකොට මම කලකිරෙනවා. අපි කියන්නේ මේකට උකටලි වෙනවයි කියන්නේ. ශාසනය උකටලි වෙනවා. උකටලි වෙන කියන්නේ හැමදාම එකයි. මොනවාක් කෙරුවට හරියන්නේ ඊට පස්සේ මේ වස් කාලේ කිට්ටු වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ ගිල කියන ලොකු ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ මම පහුගිය මාසෙම හිටියේ දෙකට දහරු හිටියේ ඉඳපැත්තෙන් මට නම් දැන් යන්න ඕනේ කියලා. ඉතින් හාමුදුරන්ට තේරෙනවා දැන් වැඩ වල ලකයක් නැහැ කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ කියනවා මේ එහෙම නෙවෙයි නම දැන් ඉතින් දැන් මම තනියම ඉන්නේ කැලේ වයසක කෙනා ඉතින් ඒ නිසා ගියාම කොහොමද කියලා. ඊට පස්සේ හිතාන ආයෙ සුමාන කියලා ඉල කියනවා ස්වාමීන් වහන්සේ ගැන හිතුවත් මට දැන් බෑ කියලා. ඊට පස්සේ කියනවා දැන් මේ ඉන්න කුටිය බලන්න කඩාන වැටෙන්න හදාන්නේ දැන් ওই නමවත් හිටියොත් නම් මට හදාගත්ත එක නැත්තම් මම මේකට යට වෙලා තමයි මැරෙන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මට මේ ওই කොහෙන් හරි කැලියට ගිහිල්ලා ගල්ලෙන සුද්ධ කළා දෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ දවසක් විතර ගිහිල්ලා බල්ලා වෙලනකො ගල්ලෙන්නේ නැහැ කියලා. හොයන්න නැහැ කියලා. ඊට පස්සේ ලොකු සාහි කියනවා මං ගල්ලෙන හද නැටි කියලා දෙන්නම් කියලා. එන පුළුවන් තරම් දර එකතු කරන්න කියලා. කියලා විශාල ගලක් ගාවට ගිහිල්ලා මේ දර ගොඩමක දාලා ගිනි තියන්නේ. ගිනි තියවල උන්ටට ගල රත් වෙච්චලාදී වතුර එකක් ගන්න කියනවා. කිව්වහම ගල පතුරු යනවා. කෑල්ලක් හැදලා වැටෙනවා. ඉතින් මෙයා ටික සන්තෝෂයක් තියෙනවා. ඊට පස්සේ දැන් ආයෙත් වුණාට පස්සේ ලොකු ආහාර කරනවා. ආයෙත් දර හොයනවිලා අතනම දාලා ගල ගිනියම් කරලා වතුර ගහන්න කිව්වහම කෙනෙකුට ඉන්න ප්‍රමාණය විතර ගලක් හැදෙනවා. ඒ කියන්නේ ගල් එනවා. ඊට පස්සේ මෙයා කියනවා දැන් හරියට හොඳට මහන්සි දැන්. දැන් යන්න ඕනේ කියලා. ඊට පස්සේ කියනවා මෙහෙමයි ඔය ගල්ලෙන හදපු ගමන් ඔය ගලේ ඉන්නකොට මේ පිරියම් කරේ නැත්තම් කපරාදු කරේ නැත්තම් මේ දැන් කාලේ හැටියට කියනවා මේ මොනවාද නියුමෝනියාවට එනවා. ඒ ගලේ කවදාකවත් වතුර තියාගන්නේ වතුර ආපු ගමන් වාෂ්පීකරණය වෙනවා. ඇතුලේ ඉන්න එකනාගේ පාත්‍රේ මලකඩ කනවා බ්‍රොන්කයිටිස් නියුමෝනියා එනවා. ඒ දවස්වල කියන්නේ සේම රෝග කියලා. ඊට පස්සේ කියනවා නම මේක එහෙම කරන්න බෑ. ඔය ගල අමුවෙන් ඉන්න බෑ ඒ නිසා ඕකේ මැටි කලවම් කරලා හුණුත් දාලා පිරියම් කරන්න කියනවා. ඊට පස්සේ මෙයා පිරියම් කරලා එතකොට සුමාන දෙයක් පහුවෙනවා. ඊට පස්සේ කියනවා දැන් නම් යන්න. ඊට පස්සේ කියනවා ඔය වගේ පිරියම් කරපු අලුත කුටි වල වයසකායට ඉන්න බෑ. ඉලන්දාරියෙක් ඉඳලා ටිකක් මේක සීසන් කරන්න ඕනේ. ඉස්සරහින් පිටියක් දා ගන්න ඕනේ අරේ මේ කියලා. කොහොම කරනවද වස් සමාදාන. ඊට පස්සේ දැන් හාමුදුර කෙනෙක් විදිහටම කියනවා දැන් මේ කුටියට ගියාට පස්සේ හරි පාළුයි ස්වාමීන් කුටිය ආයෙන සංයුතනිකයි කියවන්න පටන් ගන්නවා. මට තේරෙන්නේ නැහැ කියනවා. කියවලා ඇවිල්ලා මට කියන්න මං කියලා දෙන්නම් කියලා. පස් කාලේ වෙනකොට මෙයාට අර තිබුණු යන ගති මොකක්වත් දැන් නැහැ. වැඩේ කරන ඉතල අස් කාලේ ඉවරනකොට තීරුම් කරන ගම හිමීට ඒ ලොකු සංසය කමටහනක් දීලා අන්තිමට දැන් ආයස් ආසාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේම ඒ ගල්ලේනේම අනාගාමී වෙලා සංයුත්ත නිකාය පිළිබඳව ඒවකට ලංකාවේ හිටපු හොඳම හාමුදුර කෙනෙක් බාටපත් වෙලා ප්‍රසිද්ධ ධර්ම කතිකෙක් වෙනවා. ඒ ටික ඔක්කොම කරන්නේ ලොකු හාමුදුරන්ගේ ප්‍රයෝගයකින්. ප්‍රයෝග ඥාන පාවිච්චි කරන්නේ. අරයට කියන්නේ මේ ඕක භාවනා කරනකොට එන අවස්ථාවක් කම්මැලි වෙනවා මොකක්ක කතා කරන්නේ මේ මට කරගන්න විදියක් නැති නිසා මට ගල් වෙනක් හදලා දෙන්න මට අර්ග කරලා දෙන්න මේක කරලා දෙන්න කියලා එක එක වැඩවල යොදවන. ඉතින් ඒකට තාමත්ම වැදගත් ඒ ගුරු හාමුදුරුවොත් එක්ක පෞද්ගලිකව සම්බන්ධීකරණයක් තියෙනවා. දහස් ගණන් එකවර කමඨාන් සුද්ධ කරලා මේ වැඩේ කරන්න බෑ. සීමිත පිටසක් එක්ක වැඩ කරනකොට අනිත් එක්කන අවබෝධ කරගන්න වෙලාවක් එනවනේ. අනිත්‍යගේ චරිතේ. එහෙම ඒ මේ ආසන්නෙන් මේ හදාර ගන්න වෙලාවක් හම්බුනේ නැත්තම් තොගේට වැඩ කෙරුවොත් දෙන්නටම අවශ්‍යයි. ඒ නිසා ඒ වගේ වෙලා වෙනකොට හරියට කුළුඳුලේ ගැප් ගත්ත දරුවෙක් එතකොට ඉතින් ආයෙසරක් නැන්දමලාගේ කිරියම්මවරුන්ගේ අවධානයට ලක් වෙන්න ඕනේ. පුරුෂාන්තරයට යවන්න හොඳ නැහැ කියන. මොකද ඒ කටවිතයට තේරෙන්නේ නැහැ. බබෙක් හම්බුනට පස්සේ දෙවෙනි බබාගේ ඉඳලා නම් කරගත්තර කමක් නැහැ. අන්න ඒ වගේ පළවෙනි මේ මේ මේක පහළ වෙන බොහෝ උග්‍රව පහළ වෙනවා. ඒ වෙලාවේදී කාගෙත් වගේ අනුකම්පාවට ලක් වෙනවා. ගාක් වෙලාවට ස්වයං විවේචනයට වැටෙනවා. මම කාලකන්ණි මම පව්කාරයි මට බෑ. එහෙනම් බාහිරයේ දොස් හොයනවා. ඒක ඉතින් මේ මොකද්ද උග්‍ර වෙනවා. ඒ தત્ත්වය උග්‍ර වෙන්න පටන් අර ගන්නවා මේ අර හුඟා කුමර කුමරි සැප විඳපු හුඟාක් නිත්‍ය සංඥාව තිබිච්ච හුඟාක් සුඛ විඳපු අයට හරි අමාරුයි මේක කරගන්න. මේ සාමාන්‍ය බාලදක්ෂ ව්‍යාපාර බාලදක්ෂිකාවන් වෙලා ෆීල්ඩ් එකේ වැඩ කරපු අයට මේක දරන්න පුළුවන්. මේගොල්ලෝ ඊට ඉස්සලා ඒ දුෂ්කරතා විඳලා තියෙනවනේ. ඒකට පිට පුළුවන්. එහෙම නැති වුණොත් හරි අමාරුයි. ඒක නිසා මේ ඒක සාසනික ප්‍රශ්නයක් විදිහට මේක සලකන්න ඕනේ. කොහොම හරි කියන්නේ ද්වේෂයේ මුල් වුණොත් නාස්තික පැත්තට යනවා. ද්වේෂය වෙනකොට ඥානයේ මුල් වුණොත් විශාල බිම්මක් පයින්. ඒ කියන්නේ දුක්ඛ සත්‍යයයි මේ මතුවලා තියෙන්නේ. ඒක මෝහා වෙලා තියෙන්නේ. අදුක්කම සුඛයයි මතුවලා තියෙන්නේ. නොදැනුවත්කම නිසා ඒක වෙහෙසක්, නීරසකමක්, කම්මැලිකමක් වඩටපත් වෙනවා. ඉතින් ඒක නිකන් මේ මේ තීරයක් අයින් කරලා බලනවා වගේ. එහෙම නැත්නම් පරණ වෙච්චි කණ්ණාඩියක් හොඳට සුද්ධ කරලා බලනවා වගේ තමයි මේක. ඒ නිසා මේ තේරවාදයේ මේක අඳුනගෙන තියෙනවා උපක්‍රම තියෙනවා. හැබැයි ඒක මේ අවස්ථාව හැටියට උපක්‍රමේ මාරු කරන්න. කියලා කරන්න බෑ. කියලා කරන්න ගියොත් වෙන්නේ නැහැ මේ වැඩේ. හිත කරන වායාවක්, ചാටුවක්, වංචනික ගතියක් මේකේ තියෙන්නේ. අපිත් ඒ වංචනික දෙයට වංචනිකවමයි කටයුතු කරන්න. හිතට දෙන්න ඕනේ හිත එන එන තාලෙටම උත්තර දීලා කටයුතු කරන එකයි තියෙන්නේ. සමහරවිට පස්සට ගිහිල්ලා ආයශරයක් යුද පෙරමුණ සකස් කරන අවිල ගහන වෙලාවලුත් එනවා. පරාජය පිළිඅරගෙන පැත්තකට යනවා. ආය සද්ධාවාදී ගුණ ආවට පස්සේ ගිහිල්ලා ඉදිරියට යමිලාකුත් තියෙනවා. ඒ නිසා මේකට හරියටම මේ මුණ දෙන්නේ කොහොමද කියන එක හරි අමාරු කරන තර්ක ඥාණයෙන් ගියොත් නම් වැටෙනවා. සද්ධාචාරිත වලට එන්නේ නැහැ. ප්‍රඥාචාරිත වලට හරි අමාරුයි. මොකද තර්කයට දෙන්න බෑ මේක වැඩ කරන්නම ඇතුළෙම තියෙන මේ මායාකාරී ගතියක්. නැත්තම් ඔය මේ ප්‍රශ්නේ අහලා තියෙන විදිහට අදුක්කම සුඛයට සහ දුක්ඛ සත්‍යයේ ප්‍රകൃතිය මුනත දැක ගන්න පුළුවන් වෙලාවක් ඇවිල්ලා තියෙනවා. නමුත් අර අත්දැකීම් නැතිකම නිසා බොහෝ විට මේ වැරදි අර්ථකථන වලට වැටෙනවා. අර්ථකථන උදාහරණස්සේ බුද්ධ ධර්මයේ උනත් වරද්දවල කතා කරනවා. බුදුහාමර ගැන උනත් වරද්දවල කතා කරනවා. සංඝයා ගැන වුණත් සීල ගැන වුණත් වරදලා කතා කරන්න ඉඩ තියෙනවා. අද අද හුඟක් වෙලාට ලියවිලා තියෙන පොත් අන්නේ වගේ දුෂ්කරතාවන්ට පත් වුණාට පස්සේ කරන දේවල්. යහපැත්තට ගිහිල්ලා කරන පොත් නෙවෙයි. නිසා ඒ පොත්වල මේ ප්‍රමාණ කරලා ගන්න නරකයි. ඒ ඒ වගේෙන් දැක්කන අදහස් විශේෂයෙන්ම බටහිර කට්ටිය ඇවිල්ලා ඔය ලියන පොත් හුඟක් වෙලාවට නිකන් ලෙල්ල විතරක් ලෙව කාලා ලියන පොත්. ඇතුළට ගිහිල්ලා මේ හරපද්ධතිය දැක්කනම් ඔච්චර නතුවන්න දෙයක් නෑ ඔබේ. භාවනානුයෝගිකව සක්මන් භාවනාවේ හෝ පරියංකේ ඉදී සිටින විට බාධා කිරීම සුදුසුය. උදාහරණයක් ලෙස දාන වේලාව පසුවන බව දැනීම සඳහා වෙනත් යෝග විසින් මෙවැනි අවස්ථාවක් කළ හැකි සුදුසු ආකාරයක් ඇතනම් විස්තර කර දුන්න මැනවි. ඒ කියන්නේ බාධා කරනවා කියන එක නම් යෝගාවචරයක් නෙවෙයි මොනම දෙයකටවත් කරන්න එපා. බාධා නැතුව සංසාරේ යන්න ඕන නම් අනුන්ට බාධා කරන්න එපා. බාධා කෙරුවොත් අනිවාර්යයෙන්ම තමන්ට බාධා වෙනවා. එච්චරයි කියන්න තියෙන්නේ. ඒක ඉතින් මේ භාවනාව විතරක් නෙවෙයි. මම ප්‍රශ්නයක් කරන්නේ මේ පුද්ගලයා මේ කැම ගන්න නැතුව දිගට භාවනා කරනවා නමුත් කැම වෙලා පහුවෙනවා නම් මොකද කරන්නේ කියලා. ඉතින් මේකෙදි ඒ පුද්ගලයා පරියන්කේ ගියාට පස්සේ අදිෂ්ඨානයක් කරගත්තොත් මම භාවනා හරියනවා දැන් මම මොනවා වුණත් නැගිටින්නේ නැහැ කියලා. ඉතින් අනික් කට්ටිය දන්නේ නැහනේ. ඉතින් ඒ නිසා අනික් කට්ටියට සිද්ධ වෙනවා හිතලා කරන්න. නමුත් Tamande මේ වගේ හිතෙනවා නම් නැත්නම් මේ යන විදිහට මට උදේ දවල් දෙකම වළඳන්න බෑ. එක වේලක් වළඳලා අනිත් භාවනා කරනවා කියලා ඒක ඒ භාවනා මධ්‍යස්ථාන ඒක සංඛ්‍යා නමකට කියන්නේ කියලා කියනවා. ලොකු හම්දුන කියලා කියන්නේ කියනවා. මම ඊට පස්සේ එක වේලයි ගන්න කියලා. එතකොට කවුරු හරි අවශ්‍ය වෙලා ලොකු හම්දු ගාවට හරි ගියොත් කියනවා නෑ නෑ ඒ නම මට කියලා තිබ්බේ කියලා. මේ වගේ කරනකොට සංවිධායකයෝට කියන්න ඕනේ මම මේ වැඩේ කරන්නේ නැහැ කියලා. ඒක නමුත් හැම වෙලාවෙම කියලා කරන්න බෑ. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා අනික් අය කොහොමද මේක කරන්නේ කියලා. මේකට නිදර්ශනයක් වශයෙන් කියනවා මේ නිරෝධ සමාපත්තියට සමාදින්න ඉස්සල්ලා ඒ යෝගාවචරය කර්ම කීපයක් සලකා බලලු සමාදින්න. ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට ගියොත් උබරීම දවස් 7ක් යනවා. දවස් 7ක් ආවුස තියනවාද කියලා බලනවා ඉස්සල්ලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ හෝ සංඝාගේ කෘත්‍යයක් ආවොත් මට මේ ඒ ආමන්ත්‍රණය මට අවදි වේවා කියලා අදිෂ්ඨාන කළා නැගිටින්න. කොයි කෘත්‍ය තිබ්බත් සංඝයා කතා කරුවොත් කරන්න දෙයක් සංඝයා කතා කරුවොත් සර්ව බලධාරි නෙමෙයි විධායක ජනාධිපතිරත් එහා. සංඝයාගේ කටයුත්තට කාටවත් නැහැ කියන්න බෑ. ඒ නිසා සංඝයාගේ හෝ බුදුන්ගේ ඉල්ලීමක් ආවොත් මම නැගිටිනවා කියලා. එහෙම නැත්තම් කියනවා එහෙම නැතුව නිරෝධ සමාපත්තියට සමවැදුනොත් එහෙම වටේට දර දාලා ගිනි තිබ්බත් ගිනි කොට ඇවිල්ලා මිරුණත් ඒ යෝගාවචරයට මොනවක්වත් වෙන්නේ නැත්නම් දන්නේ නැහැ. එන ගැහුවත් දන්නේ ඒ තරමටම මේ හිත තර්ක වැඩ කරන්නේ නැතුව යනවා. මොකද අදිෂ්ඨාන කරලාලු යන්නේ ඒ අතරමැද පෝය කිරීමක් තියෙනවනම් සංඝයාගේ ආමන්ත්‍රණයක් આવොත් මට මං අවදි වෙන්න ඕන කියලා අදිෂ්ඨාන කරනවා. ඉතින් ඒ නිසා මේ වයිදී ඇත්තටම ඉතින් සාමාන්‍ය බුද්ධිය තමයි පාවිච්චි කරන්නේ. හරි අමාරුයි. මේ කවුරු හරි කියලා අත තියලා කතා කරුවොත් එහෙම කෙරුවොත් එහෙම අනිත් එක්කනට විශාල හානියක් වෙනවා. මොකද කලාතුරකින් එන සමාධියක් නම් කැඩුනේ. ඒ බුද්ධිලා ඉතින් ඒකට වෛරය පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකකොට මේ මනුස්සයා අසරණයි. කරන දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඒ වයිදී මම එක දවසක් ලොකු සංහිත ඔය මම හිතන්නේ ස්පිතාලේ යන්න අන්තිම හැරෙන්න කොයිද දුර්වලයි දාන ගන්නෙත් නැහැ වැටලා ඉන්න මොනවාක් බෙහෙත් ගන්න නැහැ. ඉතින් ඒ වුණාට මම එකහමාරට ගියා. එතකොට දොස්තරලාට කියලා තිබ්බේ එන්නේ කියලා. එතකොට මම ගිහිල්ලා මේ එකහමාරේ ඉඳලා දෙක අමාර තුන විතර කන් නැගිටලා එනකොට දොස්තර මහත්තයා ඇවිල්ලා බලලා ලොකු සංස්කෘතික පොතේ ලියලා කියලා තිබ්බා. මේ මේ බෙහෙත් දෙන්න මේ මේ පිළි ප්‍රතිපatti කියලා. ඒ දොස්තර මහත්තයා මාත් එක හොඳටම හොඳටම දන්න කෙනෙක්. ඉතින් ලොකු සාංශර මං කව සාංශ මෙච්චර මං හිතියා මට මේ දොස්තර මහත්තයා ආපෙලා පොඩ්ඩක් මතක් කරා නම් මට ඔක්කොම දැනගන්න තිබුණා. දැන් පොතේ ලියලා තියෙන්නේ කවුරක්වත් ළඟ ඉඳලා නැහැ ඇටෙන්ඩ් කරන්න කියලා. ඉතින් මේ නම භාවනා කර කරන හිටියේ කිව්වා. ඒ වෙලාවේ භාවනා කරන හිටියේ කියලා. ඊටසේ මං කව ස්වාමීන් වහන්සේ දැන් මම්මයි දොස්තර මහත්තයා කැඳෙව්වේ. කොවිලා යනවාද කියලා මම දන්නේ මම වෙලාවට භාවනා කරන්න ගියාට මගේ අපේක්ෂාව තිබුණේ මේ හොයන්න ඕනේ කියලා. ඊට පස්සේ කිව්වා භාවනා කරනකොට නම බුදුහාමුදුරුව ආවත් කතා කරන්න එපයි කියලා. බුදුහාමුදුරුව ආවත් කතා කරන්න එපා. මගේ එළියට දොස්තර ආවයි කියන එක බොහොම සුළු දෙයක් ගණන් ගන්න එපා. ඉතින් මම කිව්වේ ඔබ වහන්සේ කියන දයක් අහ තමයි කටයුතු කරන්න මොකද ඔබ වහන්සේම කියනවනම් අපිට කරන්න දෙයක් නැත්තේ නෑ. ඒ වුණාට මට නම් මගේ පැත්තෙන් අර කරන වතට මට වෙච්චි අඩුපාඩුවක් කියන්නේ නෑ නෙවෙයි එච්චර ගණන් ගන්න එපා. මේ භාවනා කරගෙන යන වෙලාවක කැම වේලක් එව්වා මේවා කියන ඒවා ගණන් අරගෙන කෙරුවොත් මේ ගමන යන්න බෑ. හැම එකටම කරගෙන කරන්න බෑ. හැබැයි අපි සබහ ගෞරවය තියන්න ඕනේ. අපි යම් කිසි දෙයකට එකඟුණා නම් සම්මත කරගත්තා නම් ඒක කියලා කරන්න ඕනේ. නමුත් ආවොත් අවස්ථාව වෙලාවේදී ඉතින් දිගට වැඩේ කරගෙන යන්නත් ඕනේ. ඒ නිසා හරි අමාරුයි මේ ප්‍රශ්නෙට මේ මේකයි මේක කරන්න තියෙන උත්තර ක්‍රමය කියලා කියන්නේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න ස්ථානෝචිත ප්‍රඥාව තමයි කියන්නේ. ඊට පස්සේ යනවා දහත්‍තර 12න් පසු ගැනීම නුසුදුසුද දහත්‍තර ගැනීම පිළිබඳව විවිධ මත තියෙනවා. ඒ සමහරු ඒක විශාල වැරද්දක් විදිහට දකිනවා. ඒ බුරුමේ දැක්කොත් ඉවරයි. ඒ මොකද්ද ඒ ස්වේජින්නිකායේ ප්‍රතිපත්තියක් තියෙනවා දහත්‍තර වළඳන්න බෑ. ඉතින් ඒක බුලත්තර කාලින් අහමතුරෙන් දැක්කොත් ඉතින් ඒ ඉතින් ආයෙ වැඩ නෑ නිකන් මේ මේ හාමුදුර කෙනෙක් නෙමෙයි ගන්න සලකනවා. මෙතන ගියාම ලංකාවේදී එහෙම නැහැ. ලංකාවේදී මේ සමහර පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා මේකේ 12න් පස්සට ගැනීම නුසුසු කියලා කියන 12ට ඉස්සලා ගත්තයි සුදුසු කියන කතාවක් නෑ. මේක සම්බන්ධ දෙයක් නෙවෙයි. ත්‍රිපිටකයට හෝ සම්බන්ධ කතාවක් නෙවෙයි. නිසා මේකට විනී නීති පනවලා නැහැ. මොකද දැහැත් ආහාර වලට වැටෙන්නේ නැහැ. නමුත් ඉතින් සමහර පාවිච්චි මට්ටමක් තියෙනවා පාවිච්චි. ඒ නිසා මේක මේ 12න් ඉස්සරද පස්සේද ගන්න එක හරිද වැරදිද කියන ඒවා එහෙම ඉලක්ක හදලා කාටවත් කියන්න පුළුවන් දේවල් නෙවෙයි. ආනාපාන සති භාවනා අරමුණු ළඟා කරගන්න අදහසින් සංඥා වේදනා සංකාර වලට අඩංගු සමහර චරිත ලක්ෂණ ධනාත්මක පැත්තට හරවා ගන්නා බැරි හරවා ගන්න බැරිද උදාහරණ සංඥා චරිතයකට අදාළ පෙර සිදු වූ පූර්ණ කර්මයක් මෙනෙහි කිරීමෙන් සිත් තහවුරු කර ගැනීම සසල සිත් තහවුරු කර ගැනීම වැනි කරුණු පහදා දෙන්නේ. ඉතින් එහෙම මේ මේවා එකක් හරි වෙනස් කරන්න හදනවයි කියලා කියන්නේ සංස්කරණ තමයි. අපි තියෙන්නේ මේකයි ඒක වෙනස් කරන්න හදනවා කියන කියන්නේ සංස්කරණ තමයි. ඊට පස්සේ ඉතින් අපි අලුතෙන් පටලැවෙනවා. අපිට තියෙන්නේ මේ තියෙන එක අවබෝධ කරගෙන ඒක එතනින්ම නැති කරනවා මිසක වෙන එකට මාරු කරන්න හදන එක තමයි කාම ලෝකය කියලා කියන්නේ. ඒ නිසා මේ අපි චරිත ලකුණු හඳුනගෙන වෙනත් එක ළඟට මේ මාරු කරන්න හදන කියන සංකල්පනාවෙම තියෙන්නේ සස්කස් හකස් කිරීම. සංස්කරණය කිරීම ඒකෙච්චර උනන්දු කරන්න පටන දෙයක් නෙමෙයි. ඒ වගේම සංඥාතාරිකට අදාළ පෙරසිදු පුණ්‍ය කර්මයක් මෙනෙහි කිරීමේ වැනි මෙනෙහි කිරීමේ සසලසිත තාවුරු කරගෙන බැනි කරුණු පහදා දෙන්න. වෙන්න නම් ඉඩ තියෙනවා. නමුත් කවදාකවත් ඒවා භාවනා උපක්‍රම වශයෙන් සම්මත පොත්වල කිසිම තැනක සඳහන් වෙලා නැහැ. අපිට තියෙන්නේ ඒ තමන්ගේ තියෙන කර්ම වේග උපනිශ්‍රේ සම්පatti ඒව මොනවද කියලා වැටහෙන්න අරනවා මිසක්කා ඒක වෙනුවට මේක හදන්න පුළුවන් කියලා එහෙම මේ වෙන්න බෑ කියලා කියන්නේ නමුත් එහෙම පාවිච්චි කරන කතාවක් එහෙම භාවනා ශේෂ්ත්‍රයේ මගේ දැනුම හැටියට හම්බ වෙලා නැහැ. උපදින අවස්ථාවේදීම කුඩාම් බිරිඳාගේ පවතින ප්‍රභාස්වර හිතක්ද පසුව බාහිර අරමුණු වලින් කෙලෙස් හට ගන්නවාද ගෞරවයෙන් පහදා දෙනෙමේ ඉල්ලෙමින් ආපහු යන්න වෙන්නේ බබා වෙන්නයි වෙන්නේ. මොකද මට යන්න විදියක් නැහැ නේද එතෙන්ද දැන්. ඒ නිසා මේවා නිකන් අහසේ තියෙන දේවල්. ඒ වෙලාවේ ප්‍රභාසර හිතද්ද තියෙනවද කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වතුරේ ඉන්න මාළුවා කවදාකවත් දන්නේ නැහැ කියනවනේ ඌ වතුරේ ඉන්න බව. උට කිසිම අවස්ථාවක් එන්නේ නැහැ වතුරේ ඉන්න බව දැනගන්න. කොට දාපු දවසක් තමයි දන්නේ. ඒ නිසා මේ බබාගේ හිතේ තියෙන එක බුදුරජාණන්සෙත් එක උපමාවට කතා කරලා කියනවා කෙලෙස් නැති වෙච්ච පමණින් නිවන් ලැබෙනවා නම් ඉතින් පොඩි කාටත් තියෙන්න බෑ. නමුත් පොඩි එකා කෙලස් නැති වුණා කෙලස් නැති බව දන්නේ නැති නිසා කිසි ලාභයක් නැහැ. නිසා කෙලස් වලට ඇවිල්ලා කෙලස් අතහැරලා තමයි කෙලස් වලින් ජය ගන්න පුළුවන්. කෙලස් නැති දැන මොනවද ජය ගන්න? ඒක නිසා ඒ තියෙන දේ එයාට තාම සංඥාවක් ඇති වෙලත් නැහැ. එයා මේ sannivedane කරන්නෙත් නැහැ. ඒකට පවතින්නේ මොකද්ද කියලා මේ හිතන්න හදනවයි කියලා කියන්නේ මනස වෙහෙසවිල්ලක් විතරයි හිතේ. අපිට කිසිම ප්‍රායෝගික කොනක් මේකේ ගන්න දෙයක් නැත්තේ නෑ. ඒක නිසා මේ ප්‍රශ්නට උත්තර දෙන්න මට හැකියාවක් ඇත්තෙත් නෑ. මේ පසුව බාහිර අරමුණු වලින් කෙලෙස් හට ගන්නවාද කියලා කියන එකත් 100%ක්ම වෙනවනම් අපිට නිවනක් ලබන්න බෑ. බාහිර අරමුණු එන්න පුළුවන් නමුත් කෙලෙස් නොහට ගන්න තත්ත්වයකට යන්න තමයි මේ ප්‍රතිපදාව සකස් කරලා දීලා තියෙන්නේ. ඒක නිසා පටන් අර ගන්නකොට කෙලස් වල අනුසය මට්ටම කොහොමදක් තියෙනවා. පරිවෘත් ทาน වෙලා නැහැ, වීතික්කම වෙලා නැහැ. නමුත් දරුවා යම් කිසි මට්ටමකට වැඩනට පස්සේ බාහිරින් එන අරමුණු වදිනකොට අර අනුසය කෙලස් වලින් ඉතුරු ටික හදලා දෙනවා. ඉතින් ඒක නිසා මේ වීතික්කම වෙන අවස්ථාව තියෙනවා. නමුත් මේ බිලිදගේ හිතේ පවතින ප්‍රබහසර හිතක්ද කියන එක ඒක හරි අමාරුයි ඒක කරන්න වෙන්නේ නිකන් තර්කයෙන් විතරයි. ඒකට උනත් අපිට මේ අවශ්‍ය සාධක නැහැ. අවශ්‍ය මූලික තොරතුරු නැහැ. පංච උපාදානස්කන්ධයෙන් තොරව විඥානේ පැවතිය හැකි දෙයකට විඥාණයෙන් තොර විඥානේ පැවතිය හැකිද කියන අහන්නේ මොකද උපාදානස්කන්ධ කියන්නේ විඥාන එකක් නේ ඒ නිසා පංච උපාදානස්කන්ධයෙන් තොරව විඥානේ පැවතිය හැකිද කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානේ විඥාණයෙන් තොරව විඥානේ පවතින්න පුළුවන්ද කියලා අහන එක නිසා ප්‍රශ්නේ ව්‍යාකරණයම වැරදියි නාම රූප නිරෝධය අනිදස්සන විඥානෙ විය හැකිද අනිදස්සන විඥානෙ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්න හදනවා ඒ නාම රූප වල සම්පූර්ණ නිරෝධය කියලා කියන්නේ ඒකේ උච්චාවච භාවයක් නෑ සම්පූර්ණ සංසිඳීමක් වෙලා තියෙනවා වතුර මුහුදේ වතුර රැළ ගහන්නේ වතුර හිටියා. ඒ වගේ නාම රූප නැතිවීම නෙවෙයි සිදුවෙන්නේ නාම රූප කම්පණ වෙන්නේ. කම්පණය වෙන්නේ. ඒ වෙලාවේදී විඥානේ පිළිඹුණෙන්නේ නැහැ මොනවාක්වත්. ඒක එතකොට කියනවා විඥාන නිරෝධය කියලා නාම රූප නිරෝධය නිවන කියන එක සඳහන් කරනවා. ඉතින් ඒක මේ මේ දඟලන විඥාණයට හිතා ගන්න අමාරුයි. උච්චාවච වෙන විඥාණයට ඒ උච්චාවච නොවන විඥානයක් අර බුදුහාමුදුරු කියපු නිසා සද්ධාවෙන් දැනගන්න පුළුවන්. නැත්තම් හිතා ගන්න බෑ. මේ හෙලෙන්නේ නැති නිශ්චල වෙච්ච වතුරක් ගැන හිතනවා වගේ. වතුරක් තියෙනවා නම් ඕනම වෙලාවක ඒකේ මතු පිට දඟලන ගතියෙන් තමයි වතුර දැනගන්න පුළුවන්. ඒ වගේ විඥානයක් තියෙනවා කියලා දැනගන්නේ විඥානයේ චලනයක්. ඉතින් මේ ප්‍රශ්නයක් අහනවා කියලා කියන්නේ විඥානයේ චලනයක් තමයි. ප්‍රශ්නයක් ගොඩ නගනවා හිතනවා කියලා කියන්නේ හැම එකෙදී වෙන්නේ විඥාන චලනයක් තමයි. පටිච්චසමුප්පාද ධර්මයට අනුව සියල්ලට මුල අවිද්‍යාව නම් අවිද්‍යාවටත් හේතු තිබෙනවා. අද මේ ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අවිද්‍යාවේ හේතුව ආසව පෙන්වනවා. ආසව පච්ච අවිජ්ජා අවිජ්ජා පච්ච ආසව. ආසව සහ අවිජ්ජා අතර පටිච්ච සමුප්පන්න ගතියක් තියෙනවා. මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন වෙනවා. එහෙම නැත්නම් අර මූල හේතු හොයන්න වෙනවනේ. ඔක්කොටම හේතුව අවිද්‍යාව නම් අවිද්‍යාවේ හේතුව මොකද්ද කියලා ප්‍රශ්නයක් එනවනේ. අවිද්‍යාව හේතුව අහනකොට පෙන්නන්නේ ආසව කියලා. ආශෝ ධර්ම නිසා අවිද්‍යාව වෙනවා අවිද්‍යාව නිසා ආශ වෙනවා ඒ නිසා අපි මුලටම ගිහිල්ලා අවිද්‍යාව දුරු කෙරුවාට පස්සේ තුන්න තණ්හාව අවිද්‍යාව දුරු කරාට පස්සේ නිවන නම් අපි භාවනා කරගෙන ඉන්න ඕනේ අවිද්‍යාව විතරක් දුරු කරන්න බණ අහුවාම ඇති කියලා සමහරු මත ප්‍රකාශ කරනවා. කාරණා දැන ගැනීමෙන් පුළුවන් කියලා. නමුත් ඒ ওই කියන විදිහට අවිද්‍යාව අපපටිපත්‍ය අවිද්‍යාව විතර නෙවෙයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවක් තියෙනවා. වර්ධවල වටහාගත් එකක් තියෙනවා. කොච්චර බණ ඇහුවත් ඒක හිටිනවා. ඒ වගේම තමයි අවිද්‍යාවට මුල් වෙන ආශව ධර්ම තියෙනවා. ඒක ක්‍රමේ ක්ෂය කරන තෙක් අවිද්‍යාවගේ ස්ථිරසාර අඩුවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අවිද්‍යාවට හේතුවක් තියෙනවා. ආසෝධර්ම උදාහරණ ආසෝධර්ම හතක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. දසනා පහතබ්බා, පටිසේවනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා. ඒකට සබ්බාසව සූත්‍රයේ පොඩ්ඩක් කියවන්න. සබ්බාසව සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා විනෝදණයෙන් විනෝදයෙන් කියන්නේ ප්‍රහාණය අත මේ ප්‍රහාණ කිරීමෙන් විනෝදණය කියන වචනේ කියලා කියන්නේ අපි අර අපිට තේරෙන අර විනෝද කියන පදේ විනෝදණය කියලා කියන්නේ දුරුවන් කරනවා කියන්නේ. දුරුවන් කිරීමෙන් ප්‍රහාණය කරන්න ඕනේ. ඒකෙත් දක්වලා තියෙන්නේ මේ මේ විනෝදනා පහද මට හරියට මතක් වෙන්නේ පාරේ යනකොට මේ වල්ලාලියෝ වල්ලස්සයෝ පිස්සු බල්ලෝ පිස්සු වෙච්ච හරකෙක් එනවා දැක්කොත් අපි කවදාවත් මෙල්ල කරන්න යන්නේ නැහැ. යාව අපි මගාරියෝ. අන්න වගේ මේ භාවනා කරන යෝගාවචරය Tamanට විසඳගන්න බැරි ප්‍රශ්න එනකොට හිතලා කල්පනා කරලා වෙහෙසෙන්න යන්න එපයි කියනවා. එතකොට වෙන්නේ හිත අවුල් වෙනවා. Tamanට කාටවත් හේතු ගන්නට බැරි කාරණා ගහපා දෙන්න යන්න එපයි කියනවා. එතකොට යෝගාචරයේ හිත අවුල් වෙනවා. යටපත් කරන්න බැරි පුද්ගලයා යටපත් කරන්න යන්න එපයි කියන පැත්තකට වෙන්න. ඒ කියන්නේ Tamanට ප්‍රමාණ කරගන්න බැරි දේවල් අල්ලාගෙන ගැහෙන්න එපයි කියලා කියන යෝගාවචරය මේ වෙලාවේදී යටහත් පහත්ව පැත්තකටලා නිකන් එනවා හැම දෙයකටම උත්තර දෙන්න යන්නේ විනෝදනා පහතබ්බ වලට මම හිතන්නේ නිදර්ශන වශයෙන් පෙන්නලා තියෙන්නේ මේ බොහෝ මේ මේ ප්‍රායෝගික ලාමක කරුණු වගේ. මම හිතන්නේ කජිනිසින් සලායතන සංයුත්තේ. කජ සලායතන සංයුත්තනිකායේ සලායතන සංයුත්තේ අපි මෙහිදී මම හිතන්නේ ඔය ධම්රිවිකද කොයිද රිට්‍රීට් එක කරන වෙලාවේදී ඒකෙන් තමයි මේ බණ ගත්තේ. ඒ කියන්නේ මූල මාතෘකාව ගත්තේ කජ්ජනීය සූත්‍රය තමයි. ඒක දැන් සුද්ධ වෙලා ඇති මට ළඟදී ඉන්ටර්නෙට් එකට එන්නේ. කජ්ජනීය සූත්‍රය. කජ්ජනීය කජ්ජනීය කියලා කියන්නේ කාදමනවයි කියන එක. කජ්ජනීය සූත්‍රය. සූත්‍ර තියෙනවා 15000කට වැඩි. ඒ නිසා සංයුත්ත නිකායේ 17500ක් විතර තියෙනවා. අංගුත්තර නිකායේ 7500ක් විතර තියෙනවා. අනිත් වගේ ටික ටික එකතු වෙච්චාම 15000 ගාණක් තියෙනවා. හැබැයි මුංචු මුංචෝ ගොඩාක් තියෙන නිසා මේ මුළු එකේම සැකිල්ල බලනවා කිව්වහම ඒක ටිකක් දැහැහෙන කාලයක් යනවා මේ අවබෝධ කරගන්න මේ නිකාය පහේ තියෙන සූත්‍ර. නමුත් දැන් හුඟක් පොත් සංග්‍රහ වෙලා තියෙන සූත්‍ර සංග්‍රහ අවශ්‍ය නම කියපු ගමන් කොයි කොයි එකේ තියෙන කියලා බලා ගන්න පුළුවන්. ඒක දැන් ඔය නැදිමාලේක පොතක් ගහලා තිනවා. බුරුමෙන් එක පරිවර්තනය කරලා දාලා තිනවා. දතාමර එකක් තිනවා. ඒව එක එක ක්‍රමවලට මේ බුද්ධ ජයන්ති පොතට සම්බන්ධ කරලා තිනවා. කොහොම හරි ඒව ඉතින් අර වැඩිදුර යනවනම් ඒ වගේ කැටලොග් එකක් එහෙම නැත්නම් රෙකනර් එකක් තියාගෙන තමයි හොයන්න වෙන්නේ. නම දැනගත්තාම මොකද සමහර සූත්‍ර වල නම් දෙක තුනක් තියෙනවා. එතකොටත් අමාරු හොයන්න. එතකොට ඒ අදාළ නම දිගේ යන්න ඕනේ. අපි විනාඩි 45ක් 50ක් විතර අරගෙන තිනවා. ඉතින් තව ධර්ම සාකච්ඡා සඳහා වෙන් කරපු කාලය තියෙන නිසා කාට හරි තියෙනවා නම් අදාළ ප්‍රශ්න ප්‍රායෝගික ප්‍රශ්න මතු කරගත්තට කමක් නැහැ කියලා මම මෙනෙහි කරනවා. අරියංක භාවනාවට වැඩි ප්‍රියතාවයක් ගැන මුලින් සමානව කරේ සක්මන සහ පරියංකය දැන් පරියංකයට වැඩි ප්‍රියතාවයක් පෙන්වන ගතියක් තියෙනවා මේ ඒක යන උභාසිකගේ අදහස මොකක්ද? මොකක්ද වෙනස් වෙන සුළුයි කියන්නේ. තිබුණේකට යයි ආපහු එයි කොයි එක හරි කමන්නේ කලදුටු කල වලයිගම් කියලා වැඩේ ගන්න එකයි තියෙන්නේ. ඒකක්වත් ඔය එකක්වත් ස්ථිර නැහැ. ඕනේ එකක් වෙනස් වෙන්න පුළුවන්. මොකද? දරා මරණ දෙක සම්බන්ධ තියෙන විපරිණාමය දුව විපරිණාමය නෑ ඒ කියන්නේ කයානුපස්සන වයානුපස්සන මේ කය වය කයානුපස්සන කියනකොට අද උදේ කියපු බණේදී ලොකු සංස් කිව්වා ඝන සංඥාවට විරුද්ධයි. ක්ෂය වෙනවයි කියලා කියනකොට ඝන සංඥාට විරුද්ධයි. වයානුපස්සනාව ද්‍රවය කියලා එකක් හඳුනන අපි පෘථුවිය කැරකෙනකොට ද්‍රවය කැරකෙන්නේ නැහැ. ද්‍රවය කියලා කියන්නේ එක තැනම මාරු වෙන එකනේ. ඒක තමයි නොසැලෙනම තැන තමයි ද්‍රවය. ඒකට පාලින් කියන්නේ දූව කියලා. දූව කියලා කියන්නේ හෙල්ලෙන තැන මැද රවුමක් කරකන රවුම මැද ගත්තොත් අඩුවෙන්මනේ කරකෙන්නේ. يعني එක තැන කරකිනවා වගේ. ඒකට ද්‍රවය කියන පදේ පාවිච්චි කරනවා. ඒ නිසා සමහරු මේ සංසාරේ කොහෙද මේ වගේ කරකෙන්නේ නැත්තනක් ඇති කියලා හිතනවා. එයාගේ ඒක කඩලා යනවා වැය වෙනවා දකින්නකොට. හැම දෙෙම වැය වෙනවා දකින්නකොට එහෙම ඉස්තර මේ හැංගිලා ඉන්න පුළුවන් තරම් නිත්‍ය තනක් ද්‍රවයක් තියෙනවා කියලා හිතන එකේ දුව සංඥාව කඩලා යනවා. කොයි දේත් ගෙවිලා යන බව දන්නකොට. එහෙම ස්ථිරසාර හයිය තනක් නැහැ. අපි වෙන විශේෂ කියන කරන දෙයක් නැත්නම් අපි නැවත හතරට මෙතන රැස් වෙනවා ධර්ම දේශනාව සඳහා ඊට පස්සේ සවස් වලේ කාලසටහන අද කමඨාන් සුද්ධ කිරීමක් නෑ. ඒ චුට්ටික් පරියන්ක සහ සක්මන් සඳහා ගත කරනවා. දැන් එහෙනම් ශිරු දිනාටම තෙරුවන් සරණයි.